චූල දුක්ඛක්ඛන්ධ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ අතකෝ මහා නාමෝ සක්කෝ යේන භගවා තේනුපසංඛමි උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ මහා නාමෝ සක්කෝ භගවන්තං ඒ තදවෝච දීඝරත්තාහං භන්තේ භගවතා එවං ධම්මං දේසිතං අජානාමි ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ දෝසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මෝහෝ චිත්තස්ස උපක්ඛිලේසෝති එවං චාහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ දෝසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මෝහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අතච පනමේ ඒකදා ලෝභ ධම්මා පිචිත්තං පරියාදාය තිට්ඨන්ති දෝස ධම්මා පිචිත්තං පරියාදාය තිට්ඨන්ති මෝහ ධම්මාපි චිත්තං පරිදාය තිට්ඨන්තේ තස්සමයිහං බන්තේ එවං හෝති කෝසු නාම මේ ධම්මෝ අජ්ජත්තං අප්පහීනෝ යේන මේ ඒකදා ලෝභ ධම්මාපි චිත්තං පරිවාදාය තිට්ඨන්තේ දෝෂ ධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තේ මෝහ ධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තේති සෝයව කෝතේ මහානාම ධම්මෝ අජ්ජත්තං අපහීනෝ යේනතේ ඒකදා ලෝභ ධම්මාපි චිත්තං පරියෝදාය තිට්ඨන්තේ දෝෂ ධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තේ මෝහ ධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තේ සෝච හිතේ මහා නාම ධම්මෝ අජ්ජත්සං පහේනෝ අභවිස්ස නත්වං අගාරං අජ්ජාවසේයාසි නකාමේ පරිබුඤ්ජේයාසි යස්මාච කෝතේ මහා නාමසෝ ඒව ධම්මෝ අජ්ජත්සං අපහේනෝ තස්මාත් ත්වං අගාරං අජ්ජාවසති කාමේ පරිබුඤ්ජසී අප්පස්සාදා කාමා බහු දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්ථ බිහියෝති ඉති චේපි මහානාම අරිය ශාවකස්ස යතා භෝතං සම්මප්පඤ්ඤාය සුදිඨං හෝති සෝච අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පීති සුඛං නාදේ ගච්ඡති අඤ්ඤං වා තතෝ සන්තතරං අතකෝසෝ නේවතාව අනාවට්ඨේ කාමේසු හෝති යතෝචකෝ මහානාම අරිය ශාවකස්ස අත්පස්සාදා කාමා බහුදුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ත බියෝති ඒවමෙතං යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හෝති සෝච අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පීති සුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතෝ සම්තතරං අතකෝසෝ අනාවට්ඨේ කාමේසු හෝති මයිහම්පි කෝ මහානාම පුබ්බේව සම්බෝධාං අනවිසම්බුද්දස්ස බෝධිසත්තාසේව සතෝ අපස්සාදා කාමා බහු දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්ත බියෝති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති සෝච අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පීති සුඛං නාජ්ජ ගමං අඤ්ඤං වා තතෝ සන්තතරං අත වාහං නේව තාව අනාවට්ඨේ කාමේසු පච්චඤ්ඤාසින් යතෝච කෝමේ මහානාම අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ථ දීයෝති ඒවමේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිඨං අහෝසි සෝච අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පීති සුඛං අජ්ජ ගමං අඤ්ඤං ච තතෝ සන්තතරම් අතාහං අනාවට්ඨේ කාමේසු පච්චඤ්ඤාසින් කෝච මහා නාම කාමානං අස්සාදෝ පංචමේ මහා නාම කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤයා රෝපා ඉද්ධා කන්තා මනාපා පිය රෝපා කාමෝප සංහිතා රජනීයා සෝත විඤ්ඤානා සද්දා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා පේයාලම් ජීවහා විඤ්ඤයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ටම්බා ඉඨා කන්තා මනාපාපිය රූපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝ මහා නාම පංචකාම ගුණා යං කෝ මහා නාම ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජතේ සුඛං සෝමනස්සං අයං කාමානං අස්සාදෝ කෝච මහානාම කාමානං ආදීනවෝ ඉද මහානාම කුල පුত্তෝ යේන සිප්පට්ඨානේන ජීවිකං කප්පේති යදි මුද්දාය යදි ගණනාය යදි සංකානේන යදි කසියා යදි වනිජ්ජාය යදි ගෝරක්ඛේන යදි සත්තේන යදි රාජකෝරිසේන යදි සිප්පඤ්ඤතරේන සීතස්ස පුරක්ඛතෝ උන්හස්ස පුරක්ඛතෝ දංසමකස වාතා තපසිරින් සප සම්පස්සේ හිරිස්සමානෝ කුප්පිපාසාය මීයමානෝ අයම්පි මහා නාම කාමානං ආදීනවෝ සම්දෙට්ඨිකෝ දුක්ඛක්ඛන්‍தோ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු තස්සචේ මහා නාම කුල පුත්තස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ තේ භෝගානා භේ නිප්පජ්ජන්ති සෝසෝචති කිලමති පරිදේවති උරත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති මෝගං වතමේ උත්තානං අපලෝ වතමේ වායාමෝති අයම්පි මහානාම කාමානං ආදීනවෝ සම්දෙට්ඨිකෝ දුක්ඛඛන්தோ කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතු තස්සචේ මහානාම කුල පුත්තස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ තේබෝගා අබිනිප්පජ්ජන්ති සෝතේසං බොහෝගානං ආරක්ඛාදේ කරණං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති කින්ති මේ බොහෝගේ නේව රාජානෝ හරෙය්‍යොං නචෝරා හරෙය්‍යොං න අග්ගේ දහෙය්‍ය න උදකං වහෙය්‍ය නාප්පියා දායාදා හරෙය්‍යොන්ති තස්ස එවං ආරක්ඛතෝ ගෝපයතෝ තේ භෝගේ රාජානෝ වා හරන්ති චෝරාවා හරන්තේ අග්ගේවා ඩහතේ උදකං වා වහතේ අප්පියාවා දායාදා හරන්තේ සෝසෝචති කිලමති පරිදේවතේ උරත්තාරෙන් කන්දතේ සම්මෝහං ආපජ්ජතේ යම්පි මේ අහෝසී තම්පිනෝ නත්තේතේ අයම්පි මහා නාම කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්தோ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතු පුනච්ච පරම් මහා නාම කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතු රාජානෝපි රාජෝ හි විවදන්ති කත්ත්‍යාපි කත්ත්‍යේ හි විවදන්ති බ්‍රාහ්මනාපි බ්‍රාහ්මනේහි විවදන්තේ ගහපතේසේ ගහපතේහි විවදන්තේ මාතාපි පුත්තේන විවදතේ පුත්තෝපි මාතරා විවදතේ පිතාපි පුත්තේන විවදතේ පුත්තේන පිතරා විවදතේ භාතරා භාතරා විවදතේ භාතරා භගිනියා විවදතේ භගිනීපි භාතරා විවදතේ සහායෝපි සහායේන විවදති තේ තත්ත කලහ විග්ඝහ විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං පානේ හිපේ උපක්කමන්තේ ලෙඩ්ඩෝ හිපේ උපක්කමන්තේ දණ්ඩේ හිපි උපක්කමන්තේ සත්තේ හිපි උපක්කමන්තේ තේ තත්ත මරණං තේ නිගච්ඡන්තේ මරණමත්තං තේ දුක්ඛං අයං තේ මහානාම කාමානං ආදීන වෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්தோ කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතු පුනච පරම් මහා නාම කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතු අසිතම්මං ගහෙත්වා ධනුකලා පංසන්නයි හේත්වා උබතෝ වියුල්හං සංගාමං පක්ඛණ්ඩන්ති උසෝ සොපේඛි ප්‍රමාණේසෝ සත්‍යේ සොපේඛි ප්‍රමාණාසෝ අසේ සොපේ විජ්ජෝතලන්තේ සෝත්තේ තත්ථ උසෝ හිපේ විජ්ජන්තේ සත්‍යාපේ විජ්ජන්තේ අසිනාපිසේ සංසෙන්දන්තේ තේ තත්ථ මරණංපි නිගච්ඡන්තේ මරණමත්ථම්පේ දුක්ඛං අයම්පි මහානාම කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛඛන්‍தோ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු පුනච්ච පරම් මහා නාම කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු අසිසම්මංග හේत्वा ධනුකලා පංසන්නයි හේत्वा අද්දාවලේපනා උපකාරියෝ පක්ඛන්දන්ති උසෝසෝපේ කිප්පමානේසෝ සත්‍යේසෝපේ කිප්පමානාසෝ අසීසෝපේ විජ්ජෝතරන්තේසෝ තේ තත්ත උසෝහිපේ විජ්ජන්තේ සත්‍යාපි විජ්ජන්තේ පක්ඛට්ඨයාපි ඕසින්චන්තේ අහිවග්ගේන පේ ඕමද්දන්තේ අසිනාපි සේසං චින්දන්තේ තේ තත්ත මරණං තේ නිගච්ඡන්තේ මරණමත්තං තේ දුක්ඛං අයම්පි මහානාම කාමානං ආදීනවෝ සම්දෙක්ඛිකෝ දුක්ඛඛන්தோ කාම හේතු කාම නිදානම් කාමාධිකරණං කාමානමේව හේතු පුනච පරං මහානාම කාම හේතෝ කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතෝ සම්දෙම්පේ චෙන්දන්තේ නිල්ලෝපම්පි හරන්තේ ඒකාගාරිකම්පි කරොන්තේ පරිපන්තේපි තිට්ඨන්තේ පරදාරම්පි ගච්ඡන්තේ තමේනං රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කරොන්ති කසා හේපේ තාලෙන්තේ වෙත්තේ හේපිතාලෙන්තේ අද්ද දණ්ඩකේ හිපි තාලෙන්තේ හත්සම්පි චෙන්දන්තේ පාදම්පි චෙන්දන්තේ අත්ත පාදම්පි චෙන්දන්තේ කන්නම්පි චෙන්දන්තේ නාසම්පි චෙන්දන්තේ කන්නනාසම්පි චෙන්දන්තේ බිලංගතාලිකම්පේ කරොන්තේ රාහුමුඛම්පි කරොන්තේ ජෝතිමාලිකම්පේ කරොන්තේ හත්ත පජ්ජෝතිකම්පේ කරොන්තේ ඒරක වච්චිකම්පේ කරොන්තේ චීරක වාසිකම්පේ කරොන්තේ කාරාපතං චිකම්පේ කරොන්තේ පලිග පරිවර්තිකම්පේ කරොන්තේ පලාල පිට්ඨිකම්පේ කරොන්තේ තත්තේන පිතේලේන ඕසින්චන්තේ සුනකේ හිපේ කාදා පෙන්තේ ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ අසිනාපිසේ සංචින්දන්තේ තේ තත්ත මරණම්පේ නිගච්ඡන්තේ මරණමත්ථම්පේ දුක්ඛං අයම්පේ මහා නාම කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛඛන්‍தோ කාම හේතෝ කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතෝ පුනච පරං මහා නාම කාම හේතෝ කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතෝ කායේන දොච්චරිතං චරන්තේ වාචාය දොච්චරිතං චරන්තේ මනසා දොච්චරිතං චරන්තේ තේ කායේන දොච්චරිතං චරිත්වා වාචාය දොච්චරිතං චරිත්වා මනසා දොච්චරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපයිජ්ජන්තේ අයං මහානාම කාමානං ආදීනවෝ සම්පරායිකෝ දුක්ඛක්ඛන්தோ කාම හේතු කාම නිදානම් කාමාධිකරණම් කාමානමේව හේතු ඒකමිදාහං මහානාම සමයං රාජගහේ විහරාමි ගිජ්ජකෝඨේ පබ්බතේ තේන කෝපන සමයේන සම්බහුලානි ගණ්ඨා ඉසිගිලි පස්සේ කාලසිලායන් උබ්බට්ඨකා හොಂತಿ ආසන පටෙක්ඛෙත්තා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති අතකෝහං මහානාම සායන්න සමයං පටිසල්ලානා බුද්ධිතෝ යේනයිසිගිලි පස්සේ කාලශිලා යේන තේ නිගණ්ඨා තේන උපසංකමෙන් උපසංකමෙත්වා තේ නිගණ්ඨේ ඒතදවෝ චන් තින්නතුම් හේ ආවසෝ නිගණ්ඨා උබ්බට්ඨකා ආසන පටේක්ඛෙත්තා ඕපක්ඛමිකා තිප්පා කටුකා වේදනා වේදයතාති එවං උත්තේ මහා නාමතේ නිගණ්ඨාමං ඒතදවෝචුන් නිගණ්ඨෝ ආවුසෝ නාත පුත්තෝ සම්බඤ්ඤෝ සබ්බ දස්සාමේ අපරිසේ සංඥාන දස්සනං පටිජානාති චරතෝච මේ තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චෝ පඨිතන්ති සෝ ඒවමාහ අච්චිවෝ නිගණ්ඨා පුබ්බේ පාපං කම්මං කතං තං ඉමාය කටුකාය දුක්කර කාරිකාය නිජ්ජරේත යම් පනෙත්ත ඒතරහි කායේන සංඋතා වාචාය සංඋතා මනසා සංඋතා තං ආයතින් පාපස්ස කම්මස්ස කරණම් ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්ති භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජින්නම් භවිෂති තී තංචපනම් හා සංරුච්ඡති චේව කමතිච තේන සම්හා අත්තමනාති එවං උත්තේ අහං මහානාම ते निगण्ठे एतदवोचन् किं फनतुं हि आउसो निगण्ठः जानात् අහුවේම් හේව මයං පුබ්බේන නාහුවම් හාති නොහෙදං ආවුසෝ කිම් පනතුම් හේ ආවුසෝ නිගණ්ඨා ජානාත අකරම් දේව මයං පුබ්බේ පාපං කම්මං නාකරම් හාති නොහිදං ආවුසෝ කිම්පනතුම් හේ ආවුසෝ නිගණ්ඨා ජානාත ඒව රූපං වා පාපං කම්මං අකරම්භාති නොහිදං ආවුසෝ කිම්පනතුම් හේ ආවුසෝ නිගණ්ඨා ජානාත එත්තකං වා දුක්ඛං නිජ්ජින්නම් එත්තකං වා දුක්ඛං නිජ්ජරේ තබ්බං එත්තකම්පිවා දුක්ඛේ නිජ්ජින්නේ සම්බන් දුක්ඛං නිජ්ජින්නම් භවිස්සති තේ නොහිදං ආවුසෝ කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ජානාත දිච්ඡේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදන්ති නොහිදං ආවුසෝ ඉති කෙරතුම් මේ ආවුසෝ නිගණ්ඨා නජානාත අහුවම් හේව මයං පුබ්බේ නාහුවම් හාති නජානාත අකරම් දේව මයං පුබ්බේ පාපං කම්මං නකාරම් හාති නජානාත ඒව රූපං වා ඒව රූපං වා පාපං කම්මං අකරම් භාති නජානාත එත්තකං වා දුක්ඛං නිජ්ජින්නම් එත්තකං වා දුක්ඛං නිජ්ජරේ තබ්බං එත්තකම්පි වා දුක්ඛේ නිජ්ජින්නේ සබ්බන් දුක්ඛං නිජ්ජින්නං භවිස්සති තේ නජානාත දිත්තේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං එවං සන්තේ ආවුස්සෝ නිගණ්ඨා යේ ලෝකේ ලුද්දා ලෝහිත පානිනෝ කුරූර කම්මන්තා මනුස්සේසෝ පච්ඡාජාතා තේ නිගන්ඨේසු පබ්බජන්ති තේ නකෝ ආවසෝ ගෝතම සුඛේන සුඛං අධිගන්තබ්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තබ්බං සුඛේන ච හාවසෝ ගෝතම සුඛං අධිගන්තබ්බං අබවිස්ස රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ සුඛං අධිගච්ඡේය රාජා මාගදෝසේනියෝ බිම්බිසාරෝ සුඛ විහාරිතරෝ ආයස්මතා ගෝතමේනාති අද්ධායස්මන්තේහි නිගණ්ඨේහි සහසා අපපටි සංඛා වාචා භාසිතා නකෝ ආවුසෝ ගෝතම සුඛේන සුඛං අධිගන්තබ්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තබ්බං සුඛේන ච ආවුසෝ ගෝතම සුඛං අධිගන්තබ්බං අබවිස්ස රාජා මාගදෝසේනියෝ බිම්බිසාරෝ සුඛං අධිගච්ඡේය රාජා මාගදෝසේනියෝ බිම්බිසාරෝ සුඛ විහාරිතරෝ ආයස්මතා ගෝතමේනාති අපිට අහමේව තත්ත පටිපොච්චිතම්බෝ කෝ නුකෝ ආයස්මන්තානං සුඛ විහාරිතරෝ රාජාච මාගදෝසේනියෝ බිම්බිසාරෝ ආයස්මාච ගෝතමෝති අද්ධාවසෝ ගෝතම අම්හෙහි සාසා අපපටි සංඛා වාචා භාසිතා නකෝ ආවසෝ ගෝතම සුඛේන සුඛං අධිගන්තබ්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තබ්බං සුකේන චහෞසෝ ගෝතම සුඛං අධිගන්තබ්බං අබවිස්ස රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ සුඛං අධිගච්ඡේය රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ සුඛ විහාරිතරෝ ආයස්මතා ගෝතමේනාති අපිට තිට්ඨත්තේ තං ඉදානිපි මයං ආයස්මන්තං ගෝතමං පුච්ඡාම කෝනකෝ ආයස්මන්ථානං සුඛ විහාරිතරෝ රාජාවා මාගදෝසේ නියෝ බිම්බිසාරෝ ආයස්මා වා ගෝතමෝති තේන හෞසෝ නිගණ්ඨා තුම්හේව තත්ත පටිපොච්චිස්සාමි යතකෝ කමෙය්‍ය තථානං ව්‍යාකරේයාත තංකින් මඤ්ඤතා උසෝ නිගණ්ඨා පහෝති රාජා මාග දෝසේනි යෝ බිම්බිසාරෝ අනිජ්ජමානෝ කායේන අභාසමානෝ වාචං සත්තරත්තින් දිවානේ ඒකාන්ත සුඛ පටිසංවේදී විහරිතොන්ති නොහිදං ආඋසෝ තංකින් මඤ්ඤතා උසෝ නිගණ්ඨා පහෝති රාජා මාග දෝසේනියෝ බිම්බිසාරෝ අනිජ්ජමානෝ කායේන අභාසමානෝ වාචං චරත්තං දිවානේ පේයාලම් පංචරත්ථෙන් දිවානේ පේයාලම් චත්තාරි රත්ථෙන් දිවානේ පේයාලම් තීනි රත්ථෙන් දිවානේ පේයාලම් ද්වේ රත්ථෙන් දිවානේ පේයාලම් ඒකං රත්ථෙන් දිවං ඒකාන්ත සුඛ පටිසංවේදී විහෙරිතුන්ති නොහිදං ආවුසෝ අහංකෝ ආවුසෝ නිගණ්ඨා පහෝමේ අනිජ්ජමානෝ කායේන අභාසමානෝ වාචං ඒකං රත්තින් දිවං ඒකාන්ත සුඛ පටිසංවේදී විහෙරිතුම් අහංකෝ ආවුසෝ නිගණ්ඨා පහෝමේ අනිජ්ජමානෝ කායේන අභාසමානෝ වාචන් ද්වේ රත්ත්‍ෙන් දිවානේ පේයාලම් තීනි රත්ත්‍ෙන් දිවානේ පේයාලම් චත්තාරි රත්ත්‍ෙන් දිවානේ පේයාලම් පංච රත්ත්‍ෙන් දිවානේ පේයාලම් චරත්ත්‍ෙන් දිවානේ පේයාලම් සතරත්තින් දිවානේ ඒකාන්ත සුඛ පරිසංවේදී විහෙරෙතුම් තන්තිං මඤ්ඤතා උසෝ නිගණ්ඨා එවං සන්තේ කෝ සුඛ විහාරිතරෝ රාජාවා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ අහං වාති එවං සන්තේ ආයස්මාච ගෝතමෝ සුඛ විහාරිතරෝ රඤ්ඤෝ මාගදේන සේනියේන බිම්බිසාරේනාති ඉදම වෝච භගවා අත්තමනෝ මහානාමෝ සක්කෝ භගවතෝ භාසිතං අබිනන්දේති චූල දුක්ඛ කන්ධ සුත්තං චතුත්ථං